සාදු සාදු බුදු රුවන් වන්දින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන් වන්දින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංඝ රුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි ආදරණීය පින්වත් දරුවෙනි මිනිස් ලෝකෙට අපි ආවේ අපේ සංසාරේ කුමක්ද පිනක් නිසා මිනිසුන්ගේ ගණන කෝටි 600 පැනලා එවන් මිනිස් කන්දරාවකින් ඊටමත් සුළු පිරිසකට අවස්ථාව ලැබෙනවා මේ මහා පෘථුවේ මේට වසර 2500කට කලින් මහා ප්‍රඥාවක් හදවතේ දරාගෙන විරාගී සිතින් සක්මන් කළ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බණ අහන්න සුළු පිරිසකට වාසනාව ලැබෙනවා. ලෝකේ වාසනාව මනින්නේ අතේ ගණන් කරන කාසිවලින් නෙවෙයි. ලෝකේ වාසනාව මනින්නේ හැමේ පාටින් නොවේ. ලෝකේ වාසනාව මනින්නේ අතීපයේ සවියෙන් නොවේ. ලෝකේ වාසනාව මනින්නේ දියුණු කළ ප්‍රඥාවෙන්. ඒ දියුණු කළ ප්‍රඥාවෙන් ලෝකේ මිනිසුන්ගේ වාසනාව මැනගන්න කියා දුන්නේ මේ ලෝකේ පහළ වූ අතිශයින්ම ප්‍රඥාවන්ත උත්තමයා අපේ කුමක්ද වාසනාවක් මේ දරුවන් සමහර විට උසස් පෙළට ආවේ ගෞතම මුනිඳුගේ ප්‍රඥාව ලබන්න නෙවෙයි උසස් පෙළ පන්ති වලට ආවේ රැකියාවක් ලබන්න ඕන මූලික දැනුම ලබා ගන්නයි. නමුත් ඔබ සිහිනෙන්වත් නොසිතූ දෙයක් ඔබට ලැබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බලය තවම මේ ලෝකේ තියෙනවා. ගෞතම බුදුරජුන්ගේ ප්‍රඥාව ගැන උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න පුළුවන් ප්‍රඥාවන්තයින් තවමත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතාබස් කරන සත්පුරුෂයන් තාම මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා ඔබේ වාසනාවට ඔබ දැනුම ලබාගෙන ශිල්ප ශාස්ත්‍ර හොයාගෙන තක්ෂිලාවකට පියමන් කරද්දී ඔබට තක්ෂිලාවෙන් දෙවුරමක් මතු වුණා කියන්නේ ඒක පුදුම සහගත දෙයක්. ඒ නිසා ඔබේ කුමක්ද වාසනාවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේට බුදුරදුන්ගේ ප්‍රඥාව ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසාමයි. පාප මිත්‍රයෝ නිසා නොවේ. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්මයේ ලබා ගන්න අතරේ ඔබත් පාප මිත්‍රයෙක් නොවී කලන මිතුරෙක් වන්නට කල්පනා කිරීම මා හිතන්නේ අනාගත ලෝකයට ආශිර්වාදයක් බුදු කෙනෙක් පහළ වීම ආශ්චර්යයි කියන එක අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ හැබැයි මේ ආශ්චර්ය අපිට පේන්නේ අපි අනිත් සියලු ලෝකේ දැනුමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උරගා බලද්දී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරීම පුදුම එකක්. උන්වහන්සේ මේ ලෝකයේ එක එක්කෙනා අනාවැකි පහල කළා. ඔබ දන්නවා අනාවැකි පහල කරපු අය ගැන නේ? එක එක දැන් අපි නොස්ට්‍රඩාමුස් මෙන්න මෙහෙම කිව්වයි කියනවා. අරයා මෙහෙම කිව්වයි කියනවා. මෙයා මෙහෙම කිව්වයි කියනවා. බුදුරජාණන් වහන්සේ අනාවැකි පහල කළා. අනාගත මිනිසාගේ ආහාර වේලේ ලුණු රස නැතුව යාවි කිව්වා. අනාගත ඔයගොල්ලන්ට ලුණු නැති ආහාර ලැබෙන්නේ. ඇයි? ලුණු කැවොත් ප්‍රෙෂර්. අනාගත ලෝකයේ ආහාරවල රස මසවලු නැහැ කිව්වා. ගොරෝසු ආහාර ලැබෙවි කිව්වා. අනාගත ලෝකයේ ඔයගොල්ලෝ හොයාවි කෙදි සහිත ආහාර, ෆයිබර් අනිත් ආහාර ගන්න බෑ කියයි කොලෙස්ටරෝල් කියයි. ඔගොල්ලන්ට වුණ දෙන්න තියෙන දේ 2500කට කලින් කිව්වා. අනාගත ලෝකයේ පස්ගෝ රසවල මිහිරි රස නැහැ කිව්වා. මේ දේ අයින් කරපු කිරි ලැබේ. කිසිම රසයක් නැති. අද ඒවා අත්විඳිනවා. ඊට පස්සේ දේශනා කළ අනාගත ලෝකයේ මිනිස්සුන්ගේ එකිනෙකා කෙරෙහි දැක්විය යුතු ශිෂ්ටකම නැතු යයි කිව්වා. බටහිර පටන් අරන්. බටහිර විවාහය එපා කියනවා. ඒගොල්ලෝ පටන් ගත්ත living together. ඒකට ඉන්නවා. දරුවෝ ලැබෙනවා තාත්තලා අඳුරන්නේ. කාගේ දරුවද කියලා දන්නේ අම්මා. living together. ඊට පස්සේ අනාගතයේ ඒක බෝ වෙනවා මේ මේ ආසියාවට. ආ ලෝකෙට. ඊට පස්සේ අපිට ඕන එක නිදහස. නිදහසේ නාමෙන් ඔකේන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාගතය අඳුනන්නේ කිව්වා. රාගයෙන් මුසපත් වූ ලෝකයක් බිහි වෙනවා කිව්වා. ඒක අද වේගණයක් නැද්ද? අනාගතේ දරුවන්ට දෙමව්පියෝ කෙරෙහි ඇති වෙනවා කිව්වා වදක චිත්තය. දෙමව්පියන්ට දරුවා කෙරෙහි ඇති වෙනවා කිව්වා වදක චිත්තය. වදක චිත්තය කියන්නේ මොකද්ද? දේශේනවා කිව්වා පොඩි ප්‍රශ්නයකට මරන්න කියලා හිතෙනවා කිව්වා. එවන් අනාගතයක බිහිසුණු සෙවණැලි සක්මන් කරද්දී ඒ අනාගතයට මුහුණලා දිවිමගේ පාතබන ඔබට රැකවරණේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පමණයි. එයින් පිට රැකවරණයක් සොයන්න ගියපු කිසි කෙනෙකුට එදත් නෑ අදත් නෑ හිතත් නෑ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ රැකවරණය අපට ලැබෙන්නේ අනාගතයේ ගැන උන්වහන්සේ වදාළ ධර්මයේ ඒ අනාවකි මොහොතින් මොහොත සත්‍ය වෙද්දී ඒට මූණ දෙන්න මිනිසා කෙමෙන් කෙමෙන් ආයුෂ හීන වූ ලෝකයක් කරා යන්නේය. ඔන්න අනාවකි. කිසිම විද්‍යාඥයෙකුට බෑ මේක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්නේ විද්‍යාඥයෝ නෙවෙයි. ඒක වෙනස් කරන්නේ මිනිස් ගුණ ධර්ම විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මෙවන් නිර්මණ ඉරණමක් කරා යන මිනිසා අනාගතයේ දැන් මෙහෙම ගිහින් විකෘති වෙනවා. මිනිස්සු. පීඩනේ වැඩි වෙනවා. දැන් මා ඉගෙන ගත්තේ උසස් පෙළ මීට අවුරුදු 20කට වගේ කලින්. ආ මීට අවුරුදු 26කට කලින්. එතකොට ඒ කාලේ අප තුල තිබූ ආත්ම ශක්තිය මම දන්නේ මේ කල් ඔබට තියනවාද කියලා. ඒ නිසා මේ මම උසස් පෙළ ලියන කාලේ මම ඉස්සල්ලාම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ ලියන්න ගිහින් මං ඉස්සල්ලාම කළේ සිලබස් එක කියුවා. මම කලා විෂයන් කළේ මම බැලුවා මේකට මට අවුරුදු දෙකක් ඕනේ. අවුරුද්දක් ඇති කියලා මම අවුරුද්දින් ලියලා ඒ දෙකයි B දෙකයි ගත්තේ ඒ කාලේ හැටියට. මම අවුරුද්දේ ලිව්වේ. මං කල් අවුරුදු දෙකක් මේකට මොකටද ගත කරන්න කියලා. ඉතින් ඒ නිසා මිනිස්සෙකුට ආත්ම ශක්තිය වර්ධනය වෙන්නයි ඕනේ. ඉස්සරහට ජීවත් වෙන මිනිසා ආත්ම ශක්තියෙන් හීන කෙනෙක් වුණොත් එයාට මෙලෝ ශාස්ත්‍රීයකත්වයකුත් නැහැ. පරලෝ ශාස්ත්‍රීයකත්වයකුත් නැහැ. එයා පරණ්ඩලක්. පරණ්ඩල කියලා කියන්නේ මේ අහසේ පාවෙන රුඩු. අහසේ පාවෙන රොඩ්ඩ රොඩ්ඩට ඕන ගමනක් යන්නේ නැහැ. සුළඟට ඕන ගමන යන්නේ. සුළඟ හමනකට ඒ හමන දිශාවට රොඩ්ඩ යනවා මිසක් රොඩ්ඩට දිශාව තෝරගන්න බෑ. පරණ්ඩල් කියන්නේ ඒවට. ඉතින් අනාගත ලෝකයේ ඉන්නේ පරණ්ඩල්. පරණ්ඩල් වලට ලෑස්ති වෙන්න එපා. අභිමානවත් ශක්ති සම්පන්න මිනිස්සු වෙන්න අපි සූදානම් වුණොත් සමහර විට මේ අපි ගත කරන කාලේ පරිච්ඡේදයේ තමයි මානව ඉතිහාසයේ සනිටුහන් වී තිබෙන සාමකාමීම කාලෙක අද අපිට මේ ධර්මයේ ආන්න ලැබෙන්නේ. අනාගත මිනිසා කොතරම් විකෘති වෙනවද කියනවනම් චක්කවත්ති සීනාද සූත්‍රයේ ඒ අනාවකී පල කරන තැන තියෙනවා. අනාගත මිනිසා කොතරම් විකෘති වෙනවද කියනවනම් මිනිසාට මිනිසා හඳුනාගත නොහැකි වෙනවා. සෙල්ලමට කරන්නේ මිනි මරණ එක කියනවා. අනාගතේ. ඒසෝ මිගෝ ඒසෝ මිගෝ මෙන්න සතෙක් මෙන්න සතෙක් කීකේ මරනවා කියනවා. ඉතින් මතක තියාගන්න පින්වත් දරුවෙනි අනාගතේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු අනාගත වාක්‍ය එකිනෙක සත්‍ය වෙද්දී එවන් ලෝකයක් අපට නොදැනීම නිර්මාණය වෙද්දී අපන නොදෙනීම මිනිසුන්ගේ මනස විකෘති වෙද්දී සාමාන්‍ය ජීවිතේ හැම දෙයක්ම බිඳ වැටෙද්දී කොටින්ම ධර්ම ශ්‍රවණියත් බිඳ වැටෙද්දී ඔබ දන්නේ නැති පසුගිය දවස්වල ධර්ම ශ්‍රවණිය හැටියට බණක් මේ රටේ සැරිසරුවා සම්පප්පලාප විතරක් එතකොට සම්ප්‍රප්පලාප පමණක් ධර්මයේ හැටියට අහන යුගයක් නිර්මාණය වෙද්දී මිනිසුන්ගේ සිත් සතන් විකෘති වෙන අයුරු සිතා ගන්නටත් බෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මිනිසෙක් ඇවිදින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙන්වෙන් ගෝචර විෂය අනුභව කරන බලන්නේ ප්‍රශ්නේ ලස්සන වෙන්වෙන් ගෝචර විෂය අනුභව කරන ආයතන පහක් ඇත. මොකද කියන්නේ? වෙන්වෙන් ගෝචර විෂය. ඇසට පේන්නේ රූප. කනට ඇහෙන්නේ ශබ්ද. නාසයට ඇහෙන්නේ, නාසයට දැනෙන්නේ ගඳ සුවඳ. දිවට දැනෙන්නේ රස. කායට දැනෙන නිපාස වෙන්වෙන් ගෝචර විසේ අනුභව කරන ආයතන පහක් ඇත. මේ ආයතන පහට පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. අද මිනිසියෙකුට හීනින්වත් හිතන්න බෑ. ඒ බඳු ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා එසේය. වෙන්වෙන් ගෝචර විෂය අනුභව කරන ආයතන පහක් ඇත. ඒට පිළිසරණ මනසයි කිව්වා. ඇහෙන් රූපේ දකිද්දි පිළිසරණ මනසයි කිව්වා. කනට ශබ්දය ඇසෙද්දි පිළිසරණ මනසයි කිව්වා. නාසයෙන් ආග්‍රහණය කරද්දි පිළිසරණ මනසයි කිව්වා. දිවෙන් රස විඳින්දි පිළිසරණ මනසයි කිව්වා. කයින් පහස විඳින්දි පිළිසරණ මනසයි කිව්වා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහුවා. මනසට පිළිසරණ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මනසට පිළිසරණ සිහිය. බලන්න මෙතරම් ලස්සනට ප්‍රශ්න අහපු මෙතරම් ලස්සනට පිළිතුරු දීපු සමාජයක් අද අපිට ඇස් ඉදිරියේ දකින්න ලැබෙයිද අපේ ප්‍රශ්න මොනතරම් බොළඳද අපි බලාපොරොත්තු වෙන පිළිතුරු මොනතරම් බොළඳද එතකොට බලන්න මේ බුද්ධිමත් මිනිස්සුන්ගේ ලෝකය ඒ බුද්ධිමත් මිනිස්සු ජීවත් වෙච්ච ලෝකය අතීතයකට ඉතුරු වෙද්දි තමයි අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ජීවත් වෙන ලෝකේ තනා දෙන්නේ මේ ජීවත් වෙන පරිසරය විසින්. අපි ජීවත් වෙන පරිසරය අපිට සකස් කරලා දීපු මේ හිස අවුල් වූ මනසින් මුලා වූ මනසින් කලබුණු මනසින් කරපු නිර්මාණ විකෘති මනසින් කරපු නිර්මාණ එය විලාසිතාවක්සේ පැතිර යද්දී ගොදුරු වෙන්නේ කවුද? ඒ පරිසරයේ ඉන්න කෙනා. ඒක තමයි අද මේ මිනිස්යාට වෙලා තියෙන්නේ. දැන් අපි ගොදුරු වෙන්න මොනවටද? එක්ක ක්‍රීඩා කියලා. ඒකට ගොදුරු වෙනවා. එක්ක සංගීතයට ගොදුරු ගොදුරු වෙනවා. එක්ක නලු නිලියන්ට ගොදුරු වෙනවා. එක්ක දේශපාලනයට ගොදුරු වෙනවා. මේ ඔක්කොම පෘතජන මිනිසුන්ගේ මනසේ කැළඹිලි මිසක් වෙන දෙයක් නෙමෙයි. මේ විනිවිද දකින්න වමනා ඥානයක් අපි ඇති කරගන්නේ කොහොමද දරුවෙනි? එය ලබා දෙන්න පුළුවන් මේ අපි මේ කතා කරන අපට පේන ලෝකෙට නෙමෙයි. ඒ ලබා දෙන්න පුළුවන් අපට අසාමාන්‍ය ධනයක්. අසිරිමත් ධනයක් දායාද කොට පිරිනිවන් පාවදාල අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පමණයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වන්දනා කරමු. සාදු රාග ద్వේස මෝහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් සුවය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමිවන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ ගුරු උපදෙස් කිසිවක් නැති ඍජු ගමන කියන්නේ පෙරුම් පුරාගෙන ආබල රැකවරණෙට එන්නේ දස බල බුදු නුවණ ඇතිව තුන් ලොව ජය ගන්නේ සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ කෙලෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ඉපදෙන මැරෙන සසරේ ඇති තතු ඇටහෙන්නේ තිරුසඳු ලෙස නුවණ ඇතිව දහමිහි හැසිරෙන්නේ විජ්ජාචරණින් යුතුය බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණින් යුතු ගෞතම මුනිදුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ දෙව්ලොව බඹලොව මනුලොව සතර අපා දන්නේ කලකම් පල දෙමින් සතුන් ඒ ඒතන යන්නේ ලොව උපදින ලොවෙන් මිදෙන මග මැනවින් දන්නේ ලෝක විදු ගුණයෙන් යුත් පැවිතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ මහා කරුණික නුවණැති බුදු නිත යමු වන්නේ දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සසරේ සැරි සරණ සතුන් එයින් නිතර වන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ දෙව්ලෝ බඹලොව දෙවිවරු බන අසන්ට එන්නේ මනුලොව නුවණැති මිනිසුන් නිවන් මගෙහි යන්නේ දෙවි මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ සත්තා දේව මනුස්සානං බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ ලෝ සත් විඳිනා දුක ගැන පැහැදිලි කරමින්නේ දුකින් මිදෙන නිවන් ලබන මග ගැන පවසන්නේ චතුරාර්ය සත්‍යය ගැන අවබෝධය දෙන්නේ බුද්ධ ගුණෙන් යුතු සම්බුදු සමිඳුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ අප මුනිඳුගේ බුදුනුවනට හිරු සඳු පරදින්නේ සීල සමාහිත ගුණයට ලොවම වසඟ වන්නේ දියෙන් උඩට විත් විහිදුන පියුමක් විලසින්නේ භගවා යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ මා සමග කියන්න සාදු සාදු මම ගෞතම මුනි දුසරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනි දුසරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ ඉතින් පින්වත් දරුවනි ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට දේශනා කළේ පෙන්වා දුන්නේ මනසට තියෙන රැකවරණය සිහිය කියලා. මනසට රැකවරණයක් ලෙස සිහිය දියුණු කරන්න වමනා මොකක්ද? සම්මා දිට්ඨියයි. ඒ කිව්වේ ජීවිතය පිළිබඳව සැබෑ දැක්ම. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතේ මේ මනුස්ස ජීවිතේ අපිට තියෙන්නේ හොඳ විතරක් නෙවෙයි නරකක් තියෙනවා කුසල් විතරක් නෙවෙයි අකුසලුත් තියෙනවා පින් විතරක් නොවේ පවුත් තියෙනවා අපිට සිහිය නැත්තම් මොකද වෙන්නේ අකුසල් අකුසල් හැටියට හඳුනගන්න බෑ. කුසල් කුසල් හැටියට හඳුනගන්නත් බෑ. හොඳ හොඳ හැටියට හඳුනගන්නත් බෑ. නරක නරක හැටියට හඳුනගන්නත් බෑ. පින්නේ පව හඳුනගන්නත් බෑ. එතකොට මොකද වෙන්නේ? අපි වසඟ වෙන්නේ අකුසලයටද අකුසලයට යට වෙනවා. වසඟ වෙන්නේ පවටද පවට යට වෙනවා. ඊට පස්සේ ඒක හරියට මේ වගේ එකක්. දඩයක් කාරේක් මුවෙක් අල්ල ගන්නවා. දඩයක් කර හැමතිස්සෙම කල්පනා කරන්නේ මොකක්ද? අර මුවාව තමාගේ වසඟයට ගන්නයි. ඊට පස්සේ ඒ මුවා දුර්වල නම් හැකි හැම අවස්ථාවෙදී මුවාව පෙරලගෙන වදකයාගේ යටතට ගන්නවා. ඒ වගේ තමයි අකුසල් අපිව අල්ලගන්නේ. අපි දුර්වල නම් දුර්වල වෙන හැම විටම අකුසල විසින් අපිව පෙරල ගන්නවා. අකුසලයේ විසින් අපි යට කරනවා. අකුසලයේ විසින් අපිව නොමග යවනවා. ඊට පස්සේ අර පෙරලගත්තු මුවාට වේගින් දුවන්න බෑ. පෙරලගත්තු මුවාගේ ජවය නැත්නම් ඊට පස්සේ හැම මොහොතේම කාගේ ගොදුරද? වැද්දාගේ ගොදුරයි. දුරවල සිත තියෙන සෑම මොහොතම සිහිය නැති සෑම මොහොතම අකුසලයේ ගොදුරයි අපි. ඒතර එවැනි ආකාරයකට අපේ ජීවිතයේ පවතින බව අපට පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපට තේරෙන උපමා දේශනා කළා. සිහිය කියන්නේ ගහකින් කඩා ගන්න ගෙඩි જાතියක් නෙවෙයි. කඩෙන් ගන්න කෑමක් නෙවෙයි. සිහිය කියන්නේ තමා තුළම තියෙන දෙයක්. නුවණ කියන්නේ බාහිරින් එන්නත් කරගන්න දෙයක් නෙමෙයි. නුවණ කියන්නේ තමා තුළම තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. එක තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයාට හැමතිස්සෙම පේන්නේ තමන් ඉන්න පැත්තේ අනතුරු. මේ අනතුරු වලින් බේරෙන්න දෝගන දෝගන එනවා. එනකට ගඟක් අයිනට එනවා. වේගවත් සැඩ පහරකින් ගඟ ගලනවා. හැබැයි ඊතරට යාගත්තොත් ගැලවීමක් තියෙනවා. දැන් මේ තරුණයාට ඊතරට යන්න පාලමක් නැහැ. ඔරුවක් නැහැ. පාරුවක් නැහැ. එක්කගෙන යන්න කෙනෙක් නැහැ. හැබැයි මේ පැත්තේ තියෙනවා. තමන් ඉන්න පැත්තේ තියෙනවා. ඕන තරම් දර. ඕන තරම් ලී දඬු. ඕන තරම් වැල්. එයා තමන් ඉන්න පැත්තේ තියෙනව තමයි එකතු කරන්නේ. එකතු කළා ඒ ලී දඬු වැල් ඔක්කොම එකට ගැට ගහලා පහුරක් හදනවා. පහුරට ලී ගිනාවේ ගොඩින් නෙමෙයි. මේ ගොඩින්මයි. පවුරක් හදනවා. හදලා ඒ පවුර වතුරට දානවා. Tamanගේ උත්සාහයෙන් වීරියෙන් ඈතර වෙනවා. මේ වගේ තමයි අපට වමනා සිහිය තියෙන්නේ අපි තුලමයි. අපට වමනා වීරිය තියෙන්නේ අපි තුලමයි. අපට වමනා නුවණ තියෙන්නේ අපි තුලමයි. මේවා එකක්වත් ණයට ගන්න බෑ. මෙය එකක්වත් බාහිරින් එන්නත් කරගන්න බෑ. එහෙමනම් අපි අඳුන ගන්න ඕනේ අප තුල මේවා තියෙන බව. බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා හිටියා තමන් තුල තියෙන කුසලතා තමන් අඳුනාගatti නැති අය. දැන් බුදුරජාණන් වහන්සේ කල අයියා මලෝ දෙන්න පැවිදි වුණා. අයියා මහා පන්තක. මල්ලි චූල පන්තක. මල්ලි පැවිදි වුණා. මල්ලිට ගාතාවක් දුන්න පාඩම් කරන්න. 6 මාසයක් කොට්ටු වෙනවා. පාඩම් හිටින්නේ නැහැ. 6 මාසයක් කොට්ටි වෙනවා පාඩම් හිටින්නේ නැහැ. ඊට පස්සේ අයියා කිව්වා එක ගාතාවක් පාඩම් කරගන්න බැරි ඔහෙට ගැලපෙන්න උදැල්ල විතරයි. ඔහෙට මේ ගාථා වලින් වැඩක් නැහැ. ඔහෙට වැඩ තියෙන උදැල්ලෙන් කිව්වා. යන්න කිව්වා ගෙදර. මේ පුංචි ස්වාමින් වහන්සේ තුල තිබුණා අයියා අඳුනගත්තේ නැති දේවල් ගොඩක්. ශ්‍රද්ධාව තිබුණා. සිල් රකින්න ආසාව තිබුණා. අකුසල් දුරු කරන්න ඕනකම තිබුණා. කුසල් වඩන්න ආසාව තිබුණා. නමුත් එකක් නැහැ. මොකද්ද? මතකේ. සිහිය තිබුණා. මතකේ නැහැ. සිහියයි මතකයි දෙකක් මතක තියාගන්න. එතකොට ගෙදර යන්න හිතෙන්නේ කල්පනා කරනවා නේ මං ආයෙ ගෙදර ගියොත් මට කුසල් වඩන්න ලැබෙන්නේ අකුසල් ප්‍රහාණය කරන්න ලැබෙන්නේ දෙවුරම් විහාරේ දොරටුව ළඟ ආණ්ඩා ආණ්ඩා ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. දැකලා දෙවුරන් විහාරේ දොරටු ළඟට වැඩියා. ආ චූලපන්තක මොකද මේ කියලා ඔළුව අත ගෑවා. එතකොට අපිට පේනවා පොඩි කෙනෙක්. ඔළුව අත ගෑවා. අනේ ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අපගේ සහෝදර ස්වාමින් වහන්සේ මාව මට ගෙදර යන්නලු. මට පාඩම් හිටින්නේ නැහැලු. මගෙන් වැඩක් නැහැලු. එහෙම කොහොමද කියලා හෙව්වා. ශාසනී මමනේ ඇති කළේ. එන්න කිව්වා. කියලා අතින් අල්ලගෙන නිකන් ගියා. එක්කන් ගිහලා මොකද කළේ දන්නව ඔබනේ? සුදුරිදි කඩක් අතට දුන්නා. කිලුටු හරිමි කිලුටු හරිමි කීකේ මෙනෙහි කරන්න කිව්වා. අව්වේ ඉඳගෙන වාඩි වෙලා. අව්වේ ඉඳගෙන ආඩි වෙලා කිලුටු හරිමි කිලුටු හරිමි කියනකොට කිලුටු වෙනවා. මේකත් එක්ක තමයි මේ පොඩි ශ්‍රාවණ වාසිකිත එකඟ වුනේ. බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්යාගේ කුසලතා මතුවෙන ක්‍රමේ හරියටම දැනගන්න හැටි අද කොච්චරවත් ඉන්න පුළුවන් පාඩම් හිටින් නැති පින්වන්තයෝ. නමුත් කවුද අද බුදුරජාණන් වහන්සේ නමක් නැති ලෝකේ අපට තියෙන යන්තම් උත්සාහ කළා ඒ ධර්මයේ පිළිසරින් නැගී සිටින් විතරමයි. ඒක මේ අඳුරු ලෝකයට ශාප කර කර සිටීම නෙවෙයි. පහන් දල්වන්න ඕනෑ තරම් තෙල් ඇත. වැටි ඇත. අපිට අඳුරු ලෝකයට සාප කර කර ඉන්න ඕනේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිට යම් ප්‍රමාණයකට හෝ ආලෝකය උපදවා ගන්න බැරිද? පුළුවනි. ඒ නිසා පින්වත් දරුවනි මතක තියාගන්න කුසල් තියෙන්නේ අප තුළමයි. ඊළඟ එක මොකද්ද? අකුසල් තියෙන්නේ අප තුළමයි. හොඳ තියෙන්නේ අප තුලමයි. නරක තියෙන්නේ අප තුලමයි. පින තියෙන්නේ අප තුලමයි. පව තියෙන්නේ අප තුලමයි. එහෙනම් මේක හඳුනා ගන්න ඕනි බාහිර කෙනෙක්ද තමා විසින්ද? තමා විසින් හඳුනා ගන්න ඕනි මේක. තමා විසින් හඳුනාගත්තට පස්සේ අන්න එතනදී ඊට පස්සේ තමයි මනසට පිළිසරණ එන්නේ. මොකද්ද? සිහියෙන් ඉන්නවා යා අකුසලේ ආදීනවේ දැනගෙන අකුසලෙටින්ද නොදී සිහියෙන් ඉන්නවා අය පවෙහි ආදීනව දැනගෙන පවටින්ද නොදී සිහින් ඉන්නවා නරකේ ආදීනෝ දැනගෙන නරකට ඉන්න නොදී. සිහින් ඉන්නවා එයා. සිහින් ඉඳලා ඉන්න නොදී ඉන්න බෑ. ඇයි හේතුව? එයා වීරිය ගන්න නැත්තම් උත්සාහයක් නැත්තම් අකුසලයයි යට කරන්න යා පිනිපිනි. එයාට අකුසලයේ පිනිපිනි යා අකුසලයට යට වෙන්නේ. එයා අකුසලයේ බව දැන දැන යා අකුසලයට යට වෙන්නේ. එයා පව බව දැන දැන යා පවට යට වෙන්නේ. ඇයි ඒ? වීරිය නැහැ. වීරිය බාහිරින් එන්නේ නැහැ. වීරිය තමා තුලින්ම ගන්න ඕනේ. බාහිරින් එන්නේ මේවා කියා දීම විතරයි. බාහිරින් ලැබෙන්නේ මෙම කියාදීම. මේවා කියාදීම ලැබුණ නැත්නම් බාහිරින් අභ්‍යන්තරින් කිසි දවසක මේ වෙනස්කම ගන්න බෑ. ඒකයි බුදු කෙනෙකුගේ විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ පහදලා දෙනවා. කුසල් අකුසල් පෙන්නලා දෙනවා. සිහිය දියුණු කිරීම පෙන්වලා දෙනවා. නුවණ දියුණු කිරීම පෙන්වලා දෙනවා. එතකොට මේක මේක තේරුම් ගන්නේ කවුද? නුවණැත්තා. නුවණැත්තා මේක තේරුම් ගන්නවා. ඊට පස්සේ නුවණැත්තා අඳුනා ගන්නවා. තමා තුල කුසල් තියෙනවා. එහෙනම් නුවණැත්තා ඉස්සෙල්ලාම අඳුනගන්නේ මොකද්ද? කුසල් ලකුසල්. නුවණැත්තා හඳුනා ගන්නවා. තමා තුල අකුසල් තියෙනවා. තමා තුල කුසල් තියෙනවා. නුවණැත්තා බය වෙනවා. අකුසල් වලට. ලැජ්ජා වෙනවා. අකුසල් වලට. සතුටු වෙනවා කුසල් වලට. අන්න නෝනැත්තා මොකද කරන්නේ? අකුසල් දුරු කිරීමට කුසල් වැඩිවීමට වීරිය ගන්නවා. එතකොට කුසල් අකුසල් හඳුනා ගැනීමට උවමනයි නෝන. ඊට පස්සේ නුවණ පාවිච්චි කර කර තමයි යා සිහිය දියුණු කරන්නේ. සිහිය පිහිටගෙන සිහියත් එක්ක යා පාවිච්චි කරන වීරිය. එතකොට තමයි යාට පුළුවන් වෙන්නේ විශේෂ පුද්ගලෙක් වෙන්න. එහෙම නැතුව ලෝකේ කවදාවත් විශේෂ පුද්ගලෙක් වෙන්න බෑ. ඇයි අපිට විශේෂ පුද්ගලෙක් වෙන්න අවශ්‍යයි? විශේෂ පුද්ගලෙක් නොවෙන්නත් පුළුවන් නේ. නෑ මං විශේෂ කියලා මෙතන අදහස් කළේ සුපර් කියන එක නෙමෙයි. මං විශේෂ කියලා අදහස් කළේ සසරේ සතර අපායට නොවැටෙන කියන එක. සතර අපායට නොවැටෙන පුද්ගලෙක් වෙන්න. පුළුවන්කම ගැන. එතකොට සමහර විට සතර අපායට නොවැටෙන පුද්ගලෙක් වෙන්න ඕනේ කියන අදහසේ ඔබ ඉන්නකොට මේ සමාජයේ සමහරට ඒ වචිනි පව අජීර්ණ වෙන්න පුළුවනි. ඇයි හේතුව? සමාජය හිතනවා ඒ බඳු දෙයක් ගැන අපිට කතා කරන්න තාම වයස මදි. ඒ බඳු දෙයක් කතා කරන්න දැම්ම නෙමෙයි. විභාගෙ ලියලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා රැකී ආරක්ෂාවල් හොයාගෙන දීගතලක ගිහින් ධර්මල්ලු හදලා ඒගොල්ලොත් විශ්වවිද්‍යාල යන්න මට ලෑස්ති වෙන කාලෙට තමයි ඔව් සතර අපායන් මිදීම ගැන හොයන්න ඕනේ කියලා. මොකද හේතුව ඒ තරම මේ සමාජයේ අඳුරුයි. ඒ තරම්ම පරිසරය අඳුරුයි. ඒ නිසා හැමෝටම පේන්න එළියක් දල්වනවායි කියන එක කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නැහැ. තමාට පේන්න දල්ලගත්තොත් ඇති. මොකද මගේ අත්දැකීම් මත මට හිතෙන්නේ ඒක තමයි හරි. අපි එළිය දැල්වනකොට ඉතින් එළිය බලන එක්කෙනා තමන්ගේ පහන දැල්ව ගනීවි. ඒ නිසා දරුවනේ අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ අකුසල් බැහැර කරන ජීවිතයක් අපිට උවමනයි. කුසල් රැස් කරන ජීවිතයක් උවමනයි. අකුසල් අපි බැහැර කරනවා නම් කුසල් අපි රැස් කරනවා නම් අපි අකුසල් හඳුනනවා නම් අකුසල් හැටියට ඊට පස්සේ අකුසල් වලට අපි ඉඩ දෙන්නේ නැත්නම් අපි ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්නේ නැත්නම් ක්‍රෝධයට ඉඩ දෙන්නේ නැත්නම් බද්ධ වෛරයට ඉඩ දෙන්නේ නැත්නම් අපේ හිතට එකතු වෙන්නේ. අපි තරහට ඉඩ දෙන්නේ නැත්නම් අපි කේලමට ඉඩ දෙන්නේ නැත්නම් අපි විකෘති රාගෙට ඉඩ දෙන්නේ නැත්නම් අපි හැමතිස්සම රැකවරණයක් තියෙනවා. අන්න මනසට රැකවරණය සිහිය කියලා ඊට පස්සේ අපිට කියන්න පුළුවන්. අයිය රැකවරණයක් ඇතුව ඉන්නවා. නැත්තම් මේ ලෝකේ බලන් හැමතිස්සෙම අපිට රැකවරණයක් සලසන්නේ අපේ මනස සම්බන්ධ කරගෙන නෙමෙයි ලෝකේ රැකවරණේ හොයන්නේ. කෑම කනකට අත හොදගෙන කන්න. පළතුරු කද්දි හොදලා කන්න. එතකොට අපි රැකවරණ හැමතිස්සෙම සලසන්න හදන්නේ සිතටද කයටද? ප්‍රධාන කයද සිතද? සිතයි ප්‍රධාන. සිතට රැකවරණයක් ගැන කතා නොකර නොකර කයට රැකවරණේ කතා කරන ලෝකේ අපිට මොන ගැහුනේ බටහිරින්. ඒක පෙරදිග එකක් නෙමෙයි. කරන්න දෙයක් නෑ දරුවනේ. සමාජයට ගොදුරු වෙනවා එක එක විදියට අපි. නමුත් අපිට රැකවරණේ ඕනේ කයට වගේම සිතට රැකවරණේ ඕනේ. එතකොට සිතට රැකවරණේ ලැබෙන්නේ මොකෙන්ද? සිහියෙන්. ඒතර අපි හොඳට අපේ ජීවිතයේ කුසල් අකුසල් හොඳ නරක යහපත අයහපත මේව තේරුම් ගන්න පුළුවන් නම් එයාගේ ඒ සිතට යම්කිසි රැකවරණයක් එයාගේ සිතට යම් කිසි රැකවරණයක් තියෙනවා. එහෙම නැත්නම් මේ සිතට අනතුරක්මයි තියෙන්නේ. කයට තියෙන අනතුරට වඩා සිතට තියෙන අනතුරු භයානකයි. කයට තුවාලයක් වීම, අසනීපයක් වීම, කෙට්ටු වීම මේව මේ දත් කැක්කුම මේ සාමාන්‍ය දේවල්. සිතට ඊර්ෂ්‍යාව ඒම, වෛරය ඒම, පල්ලි ගැනීමේම බද්ධ වෛරයේම අනුන්ගේ දිට ආසක මේව අනතුරු ඒ තුල මිනිසයා බුද්ධම විදියට එයාගේ ජීවිතේ වැරදට පෙළඹෙනවා අකුසලයට පෙළඹෙනවා පාවට පෙළඹෙනවා නොමගට පෙළඹෙනවා ඊට පස්සේ යාට හොඳ නරක හොයාගන්න බෑ. ඉතින් ඒ නිසා දරුවනි අපි කල්පනා කරන්න ඕනේ බුදු කෙනෙකුගේ ධර්මයක්. තුලින් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තුලින් විතරමයි මේ මිනිස් ඉතිහාසයේ මිනිසයා ඍජුව නැගී සිටියේ. ඒත් හැමතිස්සෙම මිනිසයා පේන ලෝකෙට යටත් වෙසියෙක් නොපෙනෙන ලෝකෙට යටත් වෙසියෙක්. මේ වෙනකොට මිනිසයා පේන ලෝකෙට යටත් වෙසියෙක් නොපෙනෙන ලෝකෙට යටත් වෙසියෙක්. ඒ නිසා පේන ලෝකේ නොපෙනෙන ලෝකේ යටත් තෙසියන් වෙලා සිටින අපි යන්තමින් හරි ගෞතම බුදුරජුන්ගේ ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්න සමර්ථ වුණොත් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම වාසනාව ලොකුම වාග්ය. දැන් ඔබට අධ්‍යාපනය අවශ්‍යයි. අධ්‍යාපනයෙන් සපුරන්නේ ඔබේ ආර්ථික සවිය. ආධ්‍යාත්මික සවිය සපුරයිද? නැහැ. එතකොට අධ්‍යාපනය සපුරන්නේ ආර්ථිකය. ආර්ථිකය නැතුව මොකුත් කරන්න බෑ. මේ අන් මේ සමාජ ක්‍රමයේ මත. මත පෞද්ගලිකව මම පිළිගන්න ලෝකෙට ආර්ථිකය අවශ්‍ය නැහැ. නමුත් මේ සමාජ ක්‍රමයේ මත ආර්ථිකය නැතුව මොකුත් බෑ. මොකද හේතුව? ආර්ථිකයෙන් කෙනෙක් දුර්වල වුණොත් එයාට සමාජයෙන් තියෙන බලපෑම වැඩි. හොඳින් හෝ නරකින් සමාජයේ තියෙන බලපෑම වැඩි දුර්වල ආර්ථිකයත් එක්ක ඉන්න කෙනාට. එහෙනම් එයාට උමනයි ශක්තිමත් ආර්ථිකයක්. ශක්තිමත් ආර්ථිකයක් තියෙන කෙනා සමාජය තුළ යම්කිසි ස්ථාවර චරිතයක්. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න පදනම් වෙනව අධ්‍යාපනය. ඒකයි මේ දෙමව්පියන් දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන්නේ. දරුවන් අධ්‍යාපනයට යොමු කරන්නේ දරුවන්ට අනාගතයේ කාටවත් අතපාන්න නැතුව ස්වාධීනව ජීවත් වෙන්න සවිබල දෙන්න නේද? ඒතර මේක අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම උවමනයි. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම බෞද්ධ නැ විශේෂයෙන්ම තෙරුවන් සරණ ගිය හොඳ නරක අඳුනන දරුවන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ සමාජය තුළ ශක්තිමත් ධනවත් ආචාරවත් යෝධයෝ වෙලා ඉනෝ දකින්නයි. කුරුමිට්ටෝ වෙලා ඉනෝ දකින්න නෙමෙයි. සමාජය තුල ශක්තිමත් යෝධ මිනිස්සු වගේ ඉන්නවා දකින්නයි. එතකොට අන්න ඒකට ඔබට ಉಪකාරී වෙනවා ඔබේ අධ්‍යාපනයේ යම් කිසි ප්‍රමාණයකට ඊළඟට උපකාර වෙන්නේ ඔබේ උත්සාහයයි නුවණයි දෙකමයි හොඳට බලන්න හිතලා මේ ලෝකේ දිනු වෙච්ච සියලු දෙනා දිනු වෙලා තියෙන්නේ අධ්‍යාපනය තුලින්ද සමහර ඉන්නව ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කෝටිපති ව්‍යාපාරිකයෝ සමහර ඉන්න හොඳට ඉගෙනගෙන දියුණු වෙලා ව්‍යාපාරිකයෝ වෙලා. සමහර ඉන්න හොඳේ උගත්තේ උගත්තේ. හැබැයි හැමදේම නායකාරයෙක්. එයාගේ රස්සාවෙන් ලැබෙන දේ යාට මදි. මාසික පඩියකට සීමා වෙලා එයාගේ ආර්ථිකය. මේ නිසා අනාගතයේ නුවණ මෙහෙवला උත්සාහයෙන් කටයුතු කිරීම අර සිහිය, වීරිය, කුසල කුසල හඳුනා ගැනීම තියෙන කාතුලද? තමන් තුළනේ ආන්නේ වගේ ඒක තියෙන්නේ තමන් තුළමයි. උත්සාහින් ධෛර්යයෙන් ඕනින් මම කල්පනා කළා මම පුංචි උදාහරණයක් කියන්නම්. රුවන්වැලි මහා සෑය වන්දනාව. මේකෙදි මම අපේ පින්නපොළ මහත්තයාට කිව්වා මහත්තයා පුළුවන් නම් මල් වැඩි ඔයා බාර ගන්න. හා ස්වාමීන් වහන්සේ මම බාර ගන්නම් කිව්වා. ඊට පස්සේ ඒ දරුවන් මල් වගා කරන්න පටන් ගත්තේ නැද්ද? පටන් ගත්තා. ඊට පස්සේ මල් හැදුවා. රුවන්වැලි සෑයට මල් ගේනකොට පිටස්තර පළාත් වලින් ආපු මිනිස්සු කියනවා අන්න විශාල දාස්පතිය මල් ඉන්දියාවෙන් ගෙනල්ලා. එතකොට ඇයි අපේ රටේ මල් වෙන්නේ නැද්ද? අපේ රේ දහස් පැතිය මල් කියනවා මේ බින්කුඩු අඩු වගේමද? විශාල මල් ඉන්දියාවෙන්ද එන්නේ? දැක්කනේ මනස හැටිනේ අන්න මල් ගෙනල්ලා. විශාල දහස් පැතිය මල් ඉන්දියාවෙන් ගෙනල්ලා. අපේ රටේ එහෙම මල් වැවෙන්නේ නැහැලු. මල් බලාපොරොත්තුනේ ලක්ෂ 5යි. මල් ලක්ෂ 10ක් ආවා. මිලියනයක් දහස් පෙතිය මල්. මාස 3ෙන් වැවි මේ රටේනේ. එහෙනම් අපිට බැරිද මේ අපි මේ ඇයි මේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ අපිට? අපි කවුරුත් ඒ අපිට ශක්තිය ලබා දෙන ධර්මයේ වන්දනා කරමු. සාදු මුල් මැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කරුණික නුවණින් සදහම් දෙසමින්නේ අප මුනි දුන් වදහල බණ ස්වාක්ඛාත වන්නේ සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ පරලොව නොව මෙලොවදීම දැකගත හැකි වන්නේ අකුසල් දුරු කොට සිල් ගුණ මතු කල යුතු වන්නේ කලන මිතුරු ඇසුර ඇතිව සදහම් අසමින්නේ සන්දිට්ඨික වූ බුදුබණ දැනගත යුතු වන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ කල් නොයවා පිහිට ලැබෙන ගුණයෙන් යුතුවන්නේ මල්වරු සාවක් විලසට ලොවට සතුට දෙන්නේ සිල් සමාධි නුවණ වඩන සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ රහසේ උපදෙස් පවසන දෙයින් බැහැර වන්නේ කාටත් පෙන්වා දිය හැකි හිරු සඳු වෙලසින්නේ ඒ සදහම් මතුන විට මනවින් දිලිසින්නේ ඒහි පස්සිකයි බුදුබණ සිත පහදා ගන්නේ සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ බනසමින් සිත පහදා එය පිළිපදිමින්නේ දහමට විනයට අනුවම හැසිරිය යුතු වන්නේ තමා තුලම ඇති කරගෙන සදහම් දකිමින්නේ ඕපනයි බණ දැනගත යුතු වන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ නුවණැති අය බුදුබණ ගැන සිත පහදා ගන්නේ නුවණින් යුතුවම දහමෙහි සතුටින් හැසිරෙන්නේ තම තම නැන පමනින් ඒ සදහම් දකිමින්නේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤු බව දන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ කියන මා සමග සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ සාදු සාදු මම ගෞතම බුදු බව නම දින්නේ සාදු සාදු දරුවනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මනුෂ්‍යයන්ව පුදුම විදියට ශක්තිමත් කරනවා. උන්වහන්සේගේ ධර්මයෙන් මිනිස්යන්ගේ කොඳු කඩන්නේ මිනිස්යන්ව ඇට්ටකුණා කරන්නේ මිනිස්යන්ව පරඬල් කරන්නේ මිනිස්යන්ව නෝන්ජල් කරන්නේත් නැහැ. උන්වහන්සේගේ ධර්මය තුලින් මිනිස්යාව ශක්තිමත් කරනවා. ප්‍රබෝධමත් කරනවා. අභිමානවත් කරනවා. ධෛර්යමත් කරනවා. මේ ධර්මයේ තියෙන විශේෂත්වය ඒකයි. ඒක හැම තිස්සෙම ඔප්පු වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිය ඒ ශ්‍රාවකයන්ගේ. ඒ ශ්‍රාවකයෝ දැන් අපි ගත්තොත් මේ විද්‍යාවෙන් අහස ජය ගන්න ගිහින් ඕසෝ නිස්තරේ හිල් කළා. දැන් අඬනවා රස්නි වැඩි කියලා. දැන් අඬනවා මේ ග්ලැසියස් ඔක්කොම දී වෙනවා කියලා. දැන් අඬනවා මුහුද මෙහෙම වෙනවා කියලා. වාහන වලින් යන්න ගිහින් පොළවේ තියෙන තෙල් ඔක්කොම ඇදලා අරන් කුහර හැදුවා. දැන් අඬනවා සුනාමි එනවා කියලා. කිසිම දෙයක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පළඟක් බැඳගෙන අහසින් ගියා. මීදු මහරහතන් වහන්සේ දික්කල අතක් හකුලන සැනි හකුලන කාලේ වගේ හැකුළු අත දිගාරින කාලේ වගේ කාලෙකින් දඹදිවෙන් අහස් තලයට නැග මිහින්තලේ ගල්තලාවට වැඩියා. දුටුගැමුණු රජතුමා රහතන් වහන්සේලාට කිව්වා. ස්වාමිනී මං කැමති පොහොය ගයක් හදන්න. තවතිසාවට ගිහින් දිව්‍ය විමානයක සැලැස්ම ගේන්න. අද පුළුවන්ද? අද බෑ. ඒ ධෛර්ය සම්පන්න බව, ඒ ආත්ම ශක්තිය හරි පුදුමයි. ලෝකේ සබහාදහම සමහර විට උන්වහන්සේලාට අභියෝග කළා. පිළිගත්තා. අපිටත් දැන් සබහාදහම අභියෝග කළා. නැන්ද අභියෝග කළේ දැන්. වැසි කඩා හැලුණා. අපේ සිත මේ වැස්සත් එක්ක එකතු කරගන්නේ නැත්තම් මොනතරම් වැහැලාඟ තිබුණත් අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. සබහදාම අභියෝග කළා. පරිසරය අභියෝග කළා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා රහතන් වහන්සේලාට සමග. වස්වස වස්වල් වස්වසන් ආරාධනා කරපු ආරාධනා ලැබුණාම චාරිකා වඩින්නේ. ඒක දැනක නවතින. එයාට අමතක වුණා මාස 3ම අමතක වුණා. වස් කාලෙම අමතක වුණා. දැන් ආහාර නැහැ. දවසක් බලාගෙන හිටියා ආහාර නැහැ. දෙකක් බලාගෙන හිටියා ආහාර නැහැ. කිට්ටු තිබුණා මේ අස්සය කණ්ඩායමක් අරගෙන යන ගැලක්. රහතන් වහන්සේ ලෙතෙන්ට පින්න පාති වැඩියා. අස්වයන්ට දෙන යවහල් මිටක් අර පාත්‍රයට දැම්මා. රාත්‍රී ඇහෙනවා මේ මොහොල් වලින් වංගෙඩි වලින් කොටනවා එනවා. කුටියක පැත්තක පාන්දර. ආනන්ද හඳුරන් යහන බුදුරජාණන් වහන්සේ ආනන්දේ මොකද මෙයා ඉන්නේ? ස්වාමීනි දැන් දින ගණනක් ආහාර නැහැ. යවහල් වගේ හම්බ වුණා. කොටනවා මේ දානෙට ගන්න. යවහල් අරගෙන කොටලා වතුරින් පොඟලා ගුලි කරලා වළඳලා සතුටින් සිල් රකින්නවා. සතුටින් භාවනා කරනවා. බඩගින්නට බැරි වුණා. ශ්‍රාවකයන්ගේ හිත පෙළන්න. පිපාසයට බැරි වුණා. ඒ ශ්‍රාවකයන්ගේ හිත පෙළන්න. බඩගිනි වෙද්දි අපිට ආරාධනා කරපු එක හරියකික් නේ. සිතවිලි ආවේ නැහැ එහෙම. බඩගින්න පිපාසයට බැරි වුණා ඒ ශ්‍රාවකයන්ට අභියෝග කරන්න. කාම අරමුණු වලට බැරි වුණා ඒ ශ්‍රාවකයන්ට අභියෝග කරන්න. මිනිස්සු නින්දා අපහාස කළා. ගැරෙව්වා. ඒවට බැරි වුණා ඒ ශ්‍රාවකයන්ට අභියෝග කරන්න. යුද්ධයට ගිය හස්ති රාජෙක් සිහිනුවණෙන් යුතුව Tamanට වදින ඊතල පහර ඉවසනවා වගේ. ඒ ශ්‍රාවකයෝ නින්දා අපහාස ඉවසුවා. ගැරහිලි ඉවසුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ලෝකෙ කිසිම දෙයකට වටන්න බැරි වෙච්ච පිරිසක්. කිසිම දෙයකට වටන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනට කියනවා හා මේගොල්ලෝ සතුටින් ස්වාමීන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හරිය සතුටින් ඉන්නේ කිව්වා. යවහල් වතුරින් මිරිකලා ගුලි කරලා වළඳලා. හරි සතුටින් කිව්වා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආහාරයේදී යවහල් කියන්නේ නීච ආහාරයක්. ඒ ආහාරයේ වතුරෙන් කොටලා පොඟවල කොටලා අරගෙන සතුටින් වළඳලා සීල සමාධි ප්‍රඥා වඩන මේ මගේ ශ්‍රාවකයන්ගේ විස්තර දන්නව නම් මිනිස්සු මිනිස්සු කන ඇල්හාලේ බතුයි දුරු මිරිසෙන් රස කළ ආහාර ව්‍යංජනයි වලට මිනිස්සු විහිළු කරાવી කිව්වා ඇයි ඒකෙන් මිනිස්සු වසඟ වෙද්දී කිසිවකට වසඟ නොවි ඉන්නවා කිව්ව මගේ ශ්‍රාවකයෝ. හරීම පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින්ගේ ආත්ම ශක්තිය. හරිම පුදුමයි. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පාරේ වඩිද්දි මේ වගේ වැස්සක් වැස්සක් හවස් වෙලා ගෙපිලකට ගොඩ වුණා. ඊට පස්සේ ඒ උපාසිකාවක් ඉන්නවා. ස්වාමීනි දැන් මොකද කරන්නට ඈගුණා. ඔන්නේ පොඩි කාමර කැල්ලක් තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට කිව්වා ස්වාමීනි හොඳයි මේක වැඩ ඉන්නේ නා. ඔය අතරේ වැස්සි තීමීගෙන තව කාන්තාවක් ආවා. ඇවිල්ලා කිව්වා මේ අනේ මටත් ඉඩ දෙන්න මේකේ ඉන්න. එහෙම කියන්න බෑ කලින් ආපු ශ්‍රමණයන් වහන්සේ නමක් කෙනෙක් උන්වහන්සේ කැමති නම් ওই පැත්තකින් ওই පැදුරක් දාගෙන ඉන්න කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇහුවා ස්වාමීනි මමත් මේ පැත්තෙන් ඉන්නේ පැදුරක් දාගෙන ඉන්න කිව්වා. මේ කාන්තාව යහපත් කෙනෙක් නෙවෙයි. එයා රෑ වෙලා මේ අර මහරහතන් වහන්සේට ඉන්න දෙන්නේ. නොඒක ආකාරයෙන් හිරිහැර කරන්න පටන් ගත්තා. උන්වහන්සේ මොකද කළේ? නැගිට්ට පළඟක් බැඳගෙන වාඩි වුණා, ඇස් පියාගත්ත, එළි වෙනකන් ඇහැරලා හිටියා. පවුදා පින්දීලා පිටත් වුණා. කිසි කෙනෙකුට ඒ චරිත කිලුටු කරන්න බෑ. ඒ චරිතයට අභියෝග කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උදාරත්වය හරි පුදුමයි. මේ ලංකාවේ අවසාගතයක්. කොතරම්ම බරපතලද කියන්නේ මිනිසුන්ට කණ්ඩ නැතු වුණා. මිනිසුන්ට ජීවත් වෙන විදියක් නැතුව ගියා. අන්තිමේදී ස්වාමීන් වහන්සේලා කොටසක් දඹදිවට වැඩියා. අනිත් ස්වාමීන් වහන්සේලාට දැන් ජීවත් වෙන විදියක් නැහැ. දැන් පාඩම් දැන් ඒ කාලේ ධර්මයේ පොත්පත්වල ලියලා නැහැ. කටපාඩමින් දරා ගන්න ඕනේ. පණ තියෙන ගහකට තිබුණ වැටකීය ගස් විතරයි. වැටකීය ගස්වල ඉස්ම අරගෙන ඒ ඉස්ම බීලා පාඩම් කරනවා. මොකද්ද මේ පාඩම් කරන්නේ? එස්.එස්.සි ලියන්නද? උසස් පෙළද? උපාධියද? මේ මොනවද මේ පාඩම අභියස? පාඩම් කරන්නේ මොකද්ද? දෙවි මිනිසුන්ගේ ප්‍රඥා නිධානය පාඩම් කරනවා. මොකද්ද? ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ පාඩම් කරනවා. කටපාඩමින් දරා ගන්නවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාය පාඩමින් දරා ගන්නවා. කවුරු දිසාද? අප උදෙසා. අප උදෙසා. අද ඊයේද වසර 2000කට පෙර ඒ ආත්ම ශක්තිය අද කෝ කිසි ප්‍රශ්නයක් නැහැ. වැටකෙయ్యේ ඉස්මායි කමක් නැහැ. කමක් නැහැ කිව්වා. ඊට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලාට ඇඟට පණ නැහැ වාඩි වෙන්න බෑ. ආ කමක් නැහැ කිව්වා. මට හේත් වෙලා පාඩම් කරන්න පුළුවන්. අන්න එහෙමයි. සබහාදහමට මෝන දුන්නේ. එතකොට ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ අභිමානය, සිල් ගුණය, නුවණ හරි පුදුමයි. දවසක් ඒක උපාසක මහත්තයෙක් හිටියා. උපාසක මහත්තයෙක් නෙවෙයි වයසක මිනිහෙක් හිටියා. හරි මෝඩෙක්. ඒ මෝඩයට ආරංචි වුණා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකින් හරියට ඉවසනවා කියලා. මේ මෝඩේ දවසක් ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටි පිටට දඩාස් ගාලා ගැහුවා අතින්. උන්වහන්සේ ඇරිලා පිටිපස්සෙරිලව ඇයි පිංගත? වැන්දි වැටෙන්න පටන් ගත්තා. අනේ මම ඉවසීම බලන්න කළා කියලා. එතන මෝඩ මිනිස්සුන්ගේ මෝඩකම් අභියස ප්‍රඥාවන්ත ඒ රහතන් වහන්සේලා මව් කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ බැලුවා. මේ ලෝකෙ මෙවැනි ශ්‍රේෂ්ඨ චරිත ඔබට පුළුවන් ද දේශපාලන කණ්ඩායම් වලින් හොයන්න? බෑ. ක්‍රිකට් කණ්ඩායම් වලින් හොයන්න පුළුවන්ද? බෑ. සංගීත කණ්ඩායම් වලින් හොයන්න පුළුවන්ද? බෑ. නැටුම් කණ්ඩායම් වලින් හොයන්න පුළුවන්ද? බෑ. විශ්වවිද්‍යාල කණ්ඩායම් වලින් හොයන්න පුළුවන්ද? බෑ. මේ හොයන්න පුළුවන් කොහෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස තුලින් විතරයි. කවුද මේ ශ්‍රාවක සංඝ පිරිස බිහි කළේ? ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ වන්දනා කරමු. කියන්න දර මං කිව්වම රාග දේශ මොහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසාර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරාගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ අන්ත දෙකම බැහැර කෙරුව නිවන් මගෙහි යන්නේ සිල් සමාධි නුවණ සපිරේ අටංගින් යුත් යුතු වන්නේ සසරින් එතෙරට ගෙන යන ඍජු මග වඩිමින්නේ උජුපටිපන්නයි සංගගන සිත පහදා ගන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ අවිදුවන් දුර දුරු කරවන විදසුන් වඩමින්නේ චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු කරමින්නේ අවබෝධය ඇති කරවන නිවන් මාගෙහි යන්නේ ඥාය පටිපන්නයි සංගගන නුවණින් බබලන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ විහිළුතහලු ඕපදූප බනකට නොකියන්නේ ජීවිතයේ ඇති තතු ගැන නිසිලෙස පහදන්නේ උතුම් නිවන් මග මතුවන බුදුබණ දෙසමින්නේ සාමීචි පටිපන්නයි සංග ගන කලන මිතුරු වන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ මගපල පියවර සතරකි යුගල විලස ගන්නේ වෙන් වෙන් වශයෙන් ගත් විට අට දිනෙක්ම වන්නේ චතුරාර්ය සත්‍යය දුටු ඒ ශ්‍රාවක යන්නේ සරුපිලිවෙත නිසා ලොවේ සසුනයි බබලන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ දුරගොස් දන් පිදිය යුතුය ආහුනීය වන්නේ ආගන්තුක දන් සුදුසුය පාහුනීය වන්නේ පින්සලකා දීම හොඳය දක්ඛිනේය වන්නේ අංජලි කරණී ගුණයට ගරු කල යුතු වන්නේ සාදු සාදු මම ගෞතම සාදු ශ්‍රාවක නම දින්නේ සිහිනුවනින් යුතුව සොඳින් සිල්පද සුරකින්නේ සසරේ උපදින දුක වෙත යන්නට බියවන්නේ අටලෝ දහමට නොසැලෙන දහම කරා යන්නේ ලොවට උතුම් පින්කෙත වූ සංග ගණ නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ කියන්න මා සමග සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු සාදු